තත්ත මරණත්තේ ඒක භව පරියාපත්තස්ස ජීවිතේන්දියස්ස උපච්ඡේදේ. එහි මරණය පිළිබඳව ඒ භවය පුරාම තිබෙන්නා වූ ජීවිත ඉන්ද්‍රියෙහි නැතිවීම තමයි මේ සාකච්ඡා කරන්නේ. පින්නතුනි මේ ජීවිතේන්ද්‍රිය කියන වචනය අපේ ධර්මයේදී අපි යොදනවා රූප ජීවිතේන්ද්‍රිය නාම ජීවිතේන්ද්‍රිය ආකාර දෙකකින් සඳහන් කරනවා ප්‍රධාන වශයෙන් මේ ආකාර දෙකට තමයි බෙදෙන්නේ නාම ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ එක සිතක ආයු කාලය නාම ජීවිතේන්ද්‍රිය කියන්නේ එක සිතක ආයු කාලය එතනදී ඒ කීවේ මේ එක සිතක් උපදිනවා පවතිනවා නැති වෙනවා. ආන්ගේ කාලය තමයි මෙතන මේ නාම ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ. ඊළඟට මෙතන සඳහන් කරනවා මේ නාම ජීවිතේන්ද්‍රිය කාටවත් අතරමඟ නවත්තන්න බෑ කියලා. කාගේවත් නාම ජීවිතේන්ද්‍රිය අතරමඟ කාටවත් නවත්තන්න බෑ. ඒ අතරමඟ කාටවත් නවත්තන්න බෑ කියලා කීවේ හිතක් ඇති වෙලා පවතින් නැතුව මගදි නැති වෙනවා කියලා එකක් වෙන්නේ නැති බව සඳහන් කරනවා. හිතක් ඇති වෙනවා ඒක පවතින් නැතුව මගදි නැති වෙනවා. එහෙම එකක් වෙන්නේ නැහැ. ඇති වෙනවා පවතිනවා නැති වෙනවා එතකොට සිත ඇති වෙනවා පවතින්නේ නැතුව නැති වෙනවා. එහෙම එකක් වෙන්නේ නැහැ කියලයි මෙතන මේ සඳහන් කරන්නේ. ඉපදුන හිතේ ආයුෂය ඉවර වුණාම තමයි ඒ හිත නැති වෙනව නම් නැති වෙන්නේ. එහෙම නැත්නම් ඒ හිතට යම් දෙයක් වෙනව නම් වෙන්නේ ඒ ඉපදිච්ච හිතේ ආයුෂය නැති වුණාට පස්සේ. ඉතින් හිතක නැතිවීම හිතේ ඉපදීම ආයුෂය ඉවර වුණාම ඉපදීමේ ආයුෂය ඉවර වුණාම නැති වෙනවා කියන කාරණාව අපි සිහිපත් කළා. ඊළඟට මෙතන සඳහන් කරනවා ඒ හිතට යම් දෙයක් වෙන්නේ ඒ ආශය ඉවර වුණාමයි කියලා. ආශය පවතින තාක්කල් හිතට මොකවත් කරන්න කරන්න කාටවත් බෑ කියන කරුණ. නමුත් මේ රූප ජීවිතේන්ද්‍රය කියන එක අපි ඔය කතා කරේ නාම ජීවිතේන්ද්‍රය ගැන. රූප ජීවිතේන්ද්‍රය එහෙම නෙමෙයි කියලා සඳහන් කරනවා. එක භවයක රූප ජීවිතේන්ද්‍රය ගැන කියනවා නම් උපන්දා පටන් මරණය දක්වා පවතින අපේ ආයු කාලයට තමයි මෙතන රූප ජීවිතේන්ද්‍රය කියලා කියන්නේ. යම් දවසක අපි ඉපදුනා නම් කවදා හරි දවසක මැරෙනකම් පවතින අපේ ආයු කාලය. ඒකට කියනවා රූප ජීවිතේන්ද්‍රය කියලා. අන්න ඒ රූප ජීවිතේන්ද්‍රය නැතිවීම තමයි මෙතන මරණය කියලා කියන්නේ. ඇතිවෙච්ච රූප ජීවිතේන්ද්‍රයාගේ නැතිවීම මරණය කියලා හඳුන්වනවා. පින්නතනි මරණය කියලා කියවහම සමුච්ඡේද මරණ, කණික මරණ, සම්මුති මරණ කියලා ආකාර තුනක් සඳහන් කරනවා. නමුත් පැහැදිලි කරනවා මරණ සති භාවනාව ඔය කියන තුනම සම්බන්ධයෙන් නෙමෙයි කියලා. උපච්ඡේද, කණික, සම්මුති. ඔය කියන තුනටම මරණ සති භාවනාව අයිති නැහැ. මරණ සති භාවනාව කියන්නේ ඒ තුන නෙමෙයි කියලා සඳහන් කරනවා. එහෙනම් මෙතන මේ කාරණාව පැහැදිලි කරනවා යම් පනේතං අරහන්තානං වත්ත දුක්ඛ සමුච්ඡේද සංකාතං සමුච්ඡේද මරණ එහෙම විස්තර කරනවා රහතන් වහන්සේලා පිළිබඳව පිරිනිවන් පෑමක් තියෙනවා නම් ඒකට කියන්නේ සමුච්ඡේද මරණයයි කිය. රහතන් වහන්සේලාගේ පිරිනිවන් පෑමට කියන්නේ සමුච්ඡේද මරණය කියලා. ඒ මරණය පිළිබඳව සිහි කරන්න කියලා දේශනා කරලා නැහැ. ඒ මරණය මරණානුස්සතියට අයිති වෙන්නේ අයිති වෙන්නේ නැහැ කියන එකයි ඒ සඳහන් කළේ. කණික මරණය. මෙතන කණික මරණය කියලා කියන්නේ ක්ෂණයක් ක්ෂණයක් පාසා හිතක් ඉපදිලා නැරෙනවා. හිත ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඒක ක්ෂණයක් පාසාම සිද්ධ වෙනවා. චෛතසිකත් ඒ හැමදම ඉපදිලා මැරෙනවා. පින්නතුනේ මරණානුස්සතියේට එහෙම හිතක් ඉපදිලා පැවතිලා නැති වෙන මේ කාරණාව අයිති අයිතිත් නෑ කියලා සඳහන් කරනවා. ඊළඟට පැහැදිලි කරනවා ගහක් එහෙම නැත්නම් වෙනත් මොනවා හරි බඩු බාහිර ආදී මේ දේවල් මරණයට පත්වීම හේවත් විනාශ වීම ඒක මරණ සතියට ගන්නෙත් නෑ කියලා. ගහක් මැරෙනවා. අපි හම්බ කරලා තියෙන බඩු බාහිරාදී දිරලා විනාශ වෙලා යනවා. ඒත් ඒ දේවල් වල අභාවය තමයි ඒ තියෙන්නේ. නමුත් එවන් අභාවයක් මරණ සතියට ගන්නෙ නෑ කියන කාරණාව සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා යමෙක් එහෙම අදහස් කරනවා නම් ඒක දෙවිදිහක් කියලා. කොහොමද? සංඛාල මරණං අකාල මරණම්පි ද්විදං හෝති. එහෙම වුණොත් ඒක දෙවිදිහක්. සඳහන් කරනවා මරණානුස්සති භාවනාවට අරමුණු කරන ආකාරයේ මරණ දෙකක් තියෙනවා කියලා. ඒ තමයි කාල මරණය සහ අකාල මරණය. ඒක තමයි මරණානුස්සතියේ අරමුණු කරන භාවනා ක්‍රම දෙක. මේ කාල මරණය කියලා කියන්නේ මොකක්ද කියන කාරණාව ඊළඟට පැහැදිලි කරනවා. ඉපදීමට හේතු වුණ කුසලය යම් පුද්ගලයෙක් මේ ලෝකේ උපද්දවන්න හේතු වුණ කුසලය ඉවර වීමෙන් ආයුෂයේ අවසන් වීමෙන් වන මරණයක් තියෙනවා නම් එහෙම නැත්නම් මේ දෙකම එකවර අවසන් වීමෙන් වන මරණය. ඉපදීමට හේතු වෙන කුසලයක් ඔහු අරගෙන ආපු ආයුෂයක්. සමහර වෙලාවට කෙනෙක් ওই දෙකම ඉවර වෙලා මැරෙනවා. එහෙම නැත්නම් එකක් ඉවර වෙලා මැරෙනවා. ඒකට කියනවා අපි කාල මරණය කියලා. අකාල මරණය කියලා කියන්නේ ආයුෂය සහ උපද්දෝපු පුණ්‍ය ශක්තියත් ඉතුරු වෙලා තිබියදී උපද්දෝපු පුණ්‍ය ශක්තියත් ආයුෂයත් ඉතුරු වෙලා තිබියදී හදිසි තත්යකදී මරණයටපත් වෙනවා. මේ කාරණාව තව පැහැදිලි කරනකොට පහනක් පත්තු කරලා තියෙනවා. ඒ පහන දැල්වෙන්න යොදාපු තිරෙත් තියෙනවා. ඒ සඳහා දාලා තියෙන තෙලුත් තියෙනවා. පහන දැල්වෙමින් තියෙනවා. හදිස්සියේ හුලඟක් ඇවිල්ලා පහන නෙමෙනවා. එහෙනම් ආවිෂයක් තියෙනවා. කර්මයක් තියෙනවා. හදිස්සියේ නෙමෙයි. එහෙම නැත්නම් වෙනත් තවත් හේතුවක් නිසා මේ පහන හදිස්සියේ පෙරලෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ පහන නිමිලා යනවා. එතකොට මෙතන මේ සඳහන් කරන්නේ අකාල මරණයයි කියලා ආයුෂය සහ උපද්දවපු පුණ්‍ය ශක්තිය ඉතිරිව තිබියදී යම් බලවත් කර්මයකින් මරණය සිදුවේ නම් එය අකාල මරණයයි කියලා මෙතන සිහිපත් කරනවා. මේක උපඝාතක හේවත් උපච්ඡේදක මරණය කියලා කියනවා. ඊළඟට පින්නතනි සඳහන් කරනවා මේ පුණ්‍යක්ෂය කියන කාරණාව සුගතියට විතරයි හේතු වෙන්නේ කියලා. පුණ්‍යක්ෂය මරණය. සුගතියට විතරක් හේතු වෙනවා. නිරය උපදින්නේ කුසල ශක්තියෙන් නෙමෙයි කියන කාරණාව විස්තර කරනවා. කෙනෙක් නිරේක උපදින්නේ නැහැ කවදාවත් කුසල ශක්තියක් ඉන්නේ. නිරේ උපදින්නෙම අකුසල ශක්තියක් ඉන්නවා. ඊළඟට සඳහන් කරනවා නිරයෙන් චුත වෙන්නේ පින ඉවර වෙලයි කියලා සඳහන් කරන්න බෑ කියලා. නිරේ ඉපදිලා ඉන්න කෙනෙක් නිරයෙන් චුත වෙන්නේ පින ඉවර වෙලා කියලා නෙමෙයි කියන්නේ පව ඉවර වෙලා කියලා. නිරේ ඉන්න තිබිච්ච පව ගෙවුන නිසා එයා නිරයෙන් චුත වෙනවා. පවෙහි ශක්තිය ඉවර වෙච්ච නිසා එයා නිරයෙන් චුත වෙනවා. ආන් ඒ නිසා පවෙහි ශක්තිය ඉවර වෙලා මැරුණා කියලා තමයි කියන්නේ. පවෙහි ශක්තිය ඉවර වෙලා නිසා ඒ පුද්ගලයා මැරිලා කියලා. ඊළඟට මෙතන සඳහන් කරනවා ප්‍රතිසන්දිය ඇති කරන කර්මයාගේ මහලු බව නිසා ඇතිවන මරණය මේක කියන්නේ පුණ්‍යක්ෂය මරණය කියලයි ප්‍රතිසන්දිය ඇති කරන කර්මයාගේ මහලු බව නිසා අපිට උපතක් ලබලා දුන්න කුසල ශක්තියේ මහලු බව. ඒ කියන්නේ කුසල ශක්තිය ගෙවි ගෙවි ගෙවි ගෙවි ගිහිල්ලා වයසට ගිහිල්ලා. ආන්ගේ කුසල ශක්තියේ මහලු බව නිසා ඇතිවෙන මරණය. මේක කියනවා පුණ්‍යක්ෂය මරණය කියලා. පින් ඉවර වෙච්ච නිසා මරණයටපත් වෙලා කියලා. සතර අපායේ උපදින මරණයට පුණ්‍යක්ෂය මරණය කියලා සඳහන් කරන්නේ නැහැ. එහෙනම් සුගතියක උපද්දවන මරණයට පුණ්‍යක්ෂය කියලා කියනවා. සඳහන් කරනවා එය පව ඉවර වීමෙන් වන මරණය. යම් පුද්ගලයෙකුගේ ඉපදීම පිළිබඳව ගතිය, කාලය, ආහාරය ආදී සම්පatti නැති වෙලා මිනිස්සුන්ගේ ආයුෂයේ ඒ ඒ සීමාවල් තීරණය වෙලා තියෙනවා. ගතිය, කාලය, ආහාරය ආදී සම්පatti නැතිවීම නිසා ඒ ඒ කාලයට සීමා වෙලා තියෙනවා කියලා කියවේ. මේ අද කාලේ මිනිස්සුන්ගේ ආයු කාලය සාමාන්‍යයෙන් ගණනය කරන්නේ අවුරුදු 100ක්. සාමාන්‍යයෙන් 100ක් ඊට වඩා වැඩියෙන් ඉන්න අය ඉන්නවා 102ක් 105ක් 110ක් 120ක් විතර ඉන්න පුළුවන් ඊට අඩුවෙන් 60ක් 65ක් 70ක් එහෙම වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් ගණනය කරනවා 100ක් කියලා ඊළඟට පින්නතේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ කාලයේ නම් පරමායුෂ අවුරුදු 160ක් කියලා. ඒ භාග්‍යතුන් වහන්සේගේ කාලේ. සමහර අය සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමායුෂ අවුරුදු 120ක් කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ කියන කාරණාවට ත්‍රිපිටකයේම තොරතුරු සඳහන් කරලා තියෙනවා. 100ට වැඩි 200ට අඩුයි. එහෙමයි සඳහන් කරන්නේ. 100ට වැඩි 200ට අඩුයි. ඒ හින්දා 100ට වඩා ආයුෂ තියෙනවා 100ටවත් 200 වෙන්නේ 200 වෙන්නේ නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ කාලයේ ඊතරම්ම දීර්ඝ ආයුෂයක් භුක්ති විඳපු මහරහතන් වහන්සේ කෙනෙක් ගැන අපේ පිටකේ සඳහන් වෙනවා. ඒ බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 100 160ක් වැඩ ඉඳපු බව සඳහන් කරනවා. ඒ කාලේ උපරිම ආයුෂයක් ගත කළ රහතන් වහන්සේ හැටියට තමයි උන්වහන්සේ හඳුන්වන්නේ. ඊට අමතරව අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් ආයු වළඳලා තියෙනවා. ඊට අමතරව සඳහන් කරනවා පින්විතනි මේ සබ්බකාමී කියන මහරහතන් වහන්සේ අවුරුදු 140කට වඩා වැඩි කියලා. එහෙම සඳහන් කරන්නේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3ක් ගත වෙනකොට අපේ ශාසනයේ එක සංගායනාවක් පැවැත්වුවා. ඒ පළවෙනි සංගායනාව. එයින් අවුරුදු 100ක් විතර ගත වෙනකොට දෙවනි සංගායනාව පැවැත්වුවා. මේ මේ දෙවනි සංගායනාවට බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් ආදී මේ මහා ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලාගෙන් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගෙන් ධර්මය ඉගෙන ගත්තේ ශ්‍රේෂ්ඨ උත්මයෝ අට දෙනෙක් සහභාගී වුණා කියලා සඳහන් කරනවා. දෙවනි සංගායනාවට සහභාගී වෙන මේ මහරහතන් වහන්සේලා අතර අට දෙනෙක් බුදුරජාණන් වහන්සේ දැකපු අය. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගෙන් ධර්මය ඉගෙනගත් අය කියලා සඳහන් කරනවා. ආන්නේ අට දෙනා අතර හිටපු වැඩිමහලුම මහරහතන් වහන්සේ තමයි මේ සබ්බකාමී මහරහතන් වහන්සේ. වස් 120ක් සම්පූර්ණයි කියලා සඳහන් කරනවා. වස් 120ක්. එතකොට සාමාන්‍යයෙන් උපසම්පදාව අවුරුදු 20න් සිදු කළා නම් අවුරුදු 140ක් වෙනවා. එතකොට වස් 120ක් සම්පූර්ණ වෙනකොටත් උන්වහන්සේ තාම වැඩ ඉන්නවා. ඒ කියන්නේ අවුරුදු 140කට වඩා අවශ්‍ය තිබුණා කියන කාරණාව සඳහන් කරනවා සබ්බකාමී මහරහතන් වහන්සේට. ඊළඟට මේ ශාසනයේ හැටියට අවුරුදු 100ක් වර්තමාන දැන් කාලේ ආයුෂ තියෙනවා කියලා සඳහන් කරන්න පුළුවන්. මේ මේ ආයුෂයාගේ ඡය වීම වශයෙන් සිදුවෙන මරණය ආයුක්කය මරණය. ආයුෂයාගේ ඡය වීමෙන් සිදුවන මරණය ආයුක්කය මරණය. ආයුෂයේ ඡය වීමෙන් සිදුවෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ආයුෂය වීමක් සම්පූර්ණයෙන් අපිට සඳහන් කරන්න සඳහන් කරන්න බෑ. ඒ භාග්‍යතුන් වහන්සේගේ ආයුෂය ඡය වීමක් සඳහන් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ආයුෂ අති දීර්ඝයි. ඒක හැම බුදුරජාණන් වහන්සේ නමකට මෙහෙමයි. අසංඛ්‍ය ආයුෂ්ක සිතකින් තමයි බෝසත්තුරු මේ ලෝකේ උපදින්නේ කියලා සඳහන් කරනවා. අන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ආයුෂය නම් මහා කල්පයක් වුණත් කියන්න පුළුවන් කියලා සඳහන් කරනවා. අවශ්‍ය නම් මහා කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. ඒ කාරණාව ධර්මයෙන් අපි අහලා තියෙනවා. නමුත් මහා කල්පයක් වැඩෙන්න අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනා කළේ නෑ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට චෝදනා කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේලා කවදාවත් වචන දෙකක් ප්‍රකාශ කරන්නේ නැහැ. කීවොත් ඒක එහෙමමයි. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේට එක අවස්ථාවක මතක් කරනවා ආනන්ද අවශ්‍ය නම් සතර ඊර්ධිපාද වඩාපු උත්තරයන්ට මහා කල්පයක් නමුත් වැඩෙන්න පුළුවන් කියලා. අවශ්‍ය නම් වැඩෙන්න පුළුවන් කියලායි මතක් කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි සඳහන් කරනවා ඒ වෙලාවේ ආනන්ද ස්වාමින් වහන්සේට භාග්‍යතුන් වහන්සේට මහා කල්පයක් වැඩෙන්න ආරාධනා කරන්න හිතුන්නේ නැත්තේ මාර්යා ආනන්ද ස්වාමීන් වහන්සේගේ හිත වහගෙන හිටියා කියලා. ඉතින් තව එක තැනක් ධර්මයේ සඳහන් වෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනා කරන්න කලින් බුදුරජාණන් වහන්සේට මහා කල්පයේ පුරාම වැඩෙන්න ආරාධනාවක් ලැබෙනවා. ඒ ආරාධනාව බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. කාගෙන්ද මේ ආරාධනාව ලැබෙන්නේ? මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේගේ. තිරිනුවන් පාණ්ඩ අවසර ගන්න අපු වෙලාවේ. හැබැයි එදා කරන ආරාධනාව බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. එහෙමනම් අපි හිතන්න තියෙන්නේ මෙදා ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනා කළ භාග්‍යතුන් වහන්සේ ආරාධනාව විවසන එකක් විවසන එකක් නෑ. නමුත් මතක් කරනවා ආනන්ද අවශ්‍ය නම් වැඩෙන්න පුළුවන් කියන කාරණාව. නමුත් භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කරලා තිබුණා. අද හුඟක් අයට බුදුරජාණන් වහන්සේට එච්චර කාලයක් වැඩෙන්න පුළුවන් කියන කාරණාව පිළිගන්න හුඟක් අමාරු බවක් තියෙනවා. ඒක ඉවසන්න කැමති නැති බවක් සමහර වෙලාවට පේනවා. ඒ හේතුව කොයි ආකාරයෙන්ද කියන කාරණාව අපිට තේරෙන්නේ නැහැ. නමුත් සමහර අය සතර ඉදිපාද වඩලා නැතුව අවුරුදු 120කට වඩා ජීවත් වෙලා තියෙනවා. සතර ඉදිපාද වඩලා නැතුව අවුරුදු 120කට වඩා ජීවත් වෙලා තියෙනවා. සතර ඉර්ධිපාද වඩාපු නැති කෙනෙකුට අවුරුදු 120කට වඩා ජීවත් වෙන්න පුළුවන් නම් සතර 이르දිපාද වඩාපු භාග්‍යතුන් වහන්සේට ජීවත් වෙන්න බැරි නම් ඒ 이르දිපාද වඩපු එකේ තේරුම මොකක්ද? එහෙම නේද? එහෙනම් ඒ 이르දිපාද වඩන්න ඕනේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේට විතරද මහා කල්පයක් වැඩ ඉන්න පුළුවන්කම තිබුණේ. අපේ ධර්මයේම සඳහන් කරනවා සරියුත් මහරහතන් වහන්සේට වැඩ ඉන්න පුළුවන් කියලා. අවශ්‍ය නම් මහා කල්පේම වැඩ ඉඳ තිබුණා කියලා. ආන් එහෙමනම් පින්නදෙනි මේ 이르දිපාද වඩන එකේ තේරුම Taman කැමති ආයුෂයක් භුක්ති විඳින්න පුළුවන් කියන එකයි. ආන් ඒ නිසා මේ අචින්ත්‍ය අප්‍රමාණ භාග්‍යතුන් වහන්සේගේ ගුණ එතකොට මෙතෙන්ට සාධාරණ නැද්ද? ಗುಣ අචින්තයයි නම් භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේ හැම දෙයක්ම අචින්තයයි. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ආශය එහෙම. අවශ්‍ය නම් මහා කල්පය වැඩින්න පුළුවන් කියන කාරණාව ශ්‍රී මුඛයෙන්ම දේශනා කරනවා. ඒකත් අන් අයට සාධාරණ වෙන්නේ නෑ. ඒකත් අනිත් අයට අසාධාරණමයි අති දීර්ඝායුෂ වැඩින්න පුළුවන්. නමුත් සතර ඍද්ධපාද වඩපු තවත් උතුමන්ට එහෙම වැඩින්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. 이르දිපාද නොවඩපු අයත් 100ට 120ට වඩා ඉන්නකොට භාග්‍යතුන් වහන්සේගේ ආයුෂය ඊට වඩා අඩුයි කියන එකේ තේරුමක් නැහැ කියන එකයි සඳහන් කළේ. ඊළඟට පින්නතනේ මේ කාරණාව මේ පැහැදිලි කරනවා අපි මුලින් සිහිපත් කළා බෝසත්වරු උප්පත්තිය ලබන්නෙම මෙත්තා පූර්වභාග සෝමනස්ස සහගත අසංකාරික ඥාන සම්පයුක්ත විපාක සිතකින් මනුලෝ උපදින නිසා මේ අන්තිම ජීවිතයේදී මනුෂ්‍ය ආයුෂ අසංකේයයක් ආයුෂයි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒක සඳහන් කරන්නේ දීඝනිකායේ මහා පදාන සූත්‍රාන්ත කතාවයි. මූලාශ්‍රය එක. දීඝනිකායේ මහා පදාන සූත්‍රාන්ත කතාවයි. බුදුරජාණන් වහන්සේගේ ආයුෂයේ ඡය වෙලා පිරිනුවම් පෑවනම් වර්ෂ අසංකේයයක්වත් වැඩ ඉඳලා තමයි පිරිනමන් පාණ්ඩ වෙන්නේ කියලා සඳහන් කරනවා. ආයුක්ඛය මරණයක් තිබුණා නම් පිරිනමන් පාණ්ඩ වෙන්නේ යටත් පිරිසෙන් වර්ෂ අසංකේයයක්වත් වැඩ ඉඳලා. එහෙම වුණොත් භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණය ආයුක්ඛය කියන තැනට යනවා. එහෙම නොවුන නිසා ආයුක්ඛය කියන තැනට බුදුරජාණන් වහන්සේගේ පිරිනමන් පෑම අයිති වෙන්නේ නැහැ. ඊළඟට මෙතන සඳහන් කරනවා සමහර අය මේ ආයුෂ් කල්පය මෙතන පිළිබඳ මේ අට කතාවේ තියෙන විස්තරය ඒක දීර්ඝව විස්තර කරලා නැහැ. ආන් ඒ හින්දා හුඟක් අයට වරදින්ද පුළුහන්ද කියලා හිතනවා වැරදුනාද කියලා හිතනවා. කප්පංති ආයු කප්පං මේ ආයුෂ් කල්පය කියන්නේ. කප්පංති ආයු කප්පං. එහෙනම් කතා කරනවා මේ ආයුෂ්කල්පය කියලා කියන්නේ ඒ ආයුෂ්කල්පය තමයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ කියලා. මේ කප්පන්ති ආයු කප්පන් කියන කාරණාව හරියටම තේරුම් නොගත්ත නිසා. නමුත් මෙතන කප්පන්ති ආයු කප්පන් කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලයේ මේ ආයුෂ්කල්පය කියලා එකක් එහෙම එකක් නැහැ. ඒක විස්තර කරලා අඩු නිසායි මෙතන එහෙම ලියලා තියෙන කියන කාරණාව සඳහන් කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේට මේ තරම් කාලයක් වැඩ ඉන්න බෑ කියලා කෙනෙක් සඳහන් කරනවා නම් ඒකට විරුද්ධ මතයක් මහසීව මහරහතන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඇයි භාග්‍යතුන් වහන්සේට අවශ්‍ය නම් කල්පයක් වැඩ ඉන්න බැරි කියලා කෙනෙක් කියනවා නම් බෑ කියනවා නම් ඒකට විරුද්ධ මතයක් මහසිව මහරහතන් වහන්සේ ඉදිරිපත් කරනවා බුදුරජාණන් වහන්සේට සියලු රෝගාබාධ මැඩගෙන මාස 10ක් වැඩ ඉන්න පුළුවන් නම් ඇයි බුදුරජාණන් වහන්සේට තවත් මාස 10ක් ආයෙත් අදිෂ්ඨාන කරලා වැඩ ඉන්න බැරිද කියලා කවුද එහෙම අහන්නේ මහා සිව මහරහතන් වහන්සේ මාස 10න් 10ට මාස 10න් 10ට අදිෂ්ඨාන කර කර අවශ්‍ය නම් භාග්‍යතුන් වහන්සේට කල්පේම වැඩ ඉන්න පුළුවන් නේද කියන කාරණාව මහසිව මහරහතන් වහන්සේ මෙතන පැහැදිලි කරනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ඍජු බලය අපි කාටවත් අව탁සීරු කරන්න බෑ කියන එකයි මෙතන සඳහන් කරන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ඍජු බලය අව탁සීරු කරන්න අපි කවුරුවත් යන්න ඕනෙත් නෑ කියන කාරණාවයි සඳහන් කරන්නේ. රහතන් වහන්සේලාටත් අවුරුදු දහස් ගණන් පවතිනද 이르දි දක්වන්න පුළුවන් නම් ඇයි භාග්‍යතුන් වහන්සේට මහා කල්පයක් වැඩිින් 이르දියක් දක්වන්න බැරිද කියන ප්‍රශ්නේ එතන ආපහු ගමු කරනවා. රහතන් වහන්සේලාට අවුරුදු දහස් ගණන් පවතිනද 이르දි දක්වන්න පුළුවන් කියලා කියන්නේ කොතන දේතන් වලට උදාහරණ තියෙන්නේ? ඒ පිළිතුරේ මහසෑය. මහසෑය ඇතුලේ බුදුරජාණන් වහන්සේගේ ජීවමාන රූපය ළඟ ද්‍රෝණයක් ධාතුන් වහන්සේ ළඟ මහරහතන් වහන්සේලාගේ අදිෂ්ඨානය අදත් එහෙමයි මහරහතන් වහන්සේලා අදිෂ්ඨාන කරාම බුදුරජාණන් වහන්සේට මේ පූජා කරන මල් හැමදාම නැවුම් විදිහටම තියෙන්න ඕන කියලා ඒ මල් අද ඇරලා බැලුවත් එදා පිපුණ විදිහටම නැත්නම් අද පිපුණා වගේම ඒ මල් එතන තියෙනවා. පිනිබින්දු ටිකක් පැන් ටිකක් ඉහිනවා කියලා මල් වලට ඉස්සනම් ඒ පිනිබින්දුව පවා තාම මේ මල් පිටු මත තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ඇතුලේ දැල්වුවා නම් විශාල පහන් ඒ පහන් එදා දැල්වුවා වාගේම අද අදත් දැල්වෙනවා. ධාතු ගර්භයේ සුවඳවත් කරන්න වෙනවා නම් සුවඳ වැලි අදත් ඒ විදිහටම සුවඳ දිදී පවතිනවා. කවුරු හරි කෙනෙක් ඇහුවොත් කවුද ගිහිල්ලා ඇත්තටම බලලා දැකලා ඔහොම කිව්වේ කියලා. අපිට යන්න බැරි වුණා. ඒ වුණාට බාතිගාබේ රජුරන්ට යන්න පුළුවන් වුණා. ගිහින් බලලා ඇවිල්ලා කිව්වා හැබෑමයි ඒක එහෙමමයි කියලා. මහසෑය ඇතුලේ තියෙන විස්තරය අපි දන්නේ නැති හින්දා බාතිකාගේ රජුරෝ ඒ සියල්ලම නිර්මාණ කෙරෙව්වා. සිතුවම් කෙරෙව්වා. Taman ඇතුලේ දැකපුවා. ඒ සිතුවම් වර්ෂයකට වතාවක් එදා මහ ජනතාවට ප්‍රදර්ශනය කෙරුවා. මහසෑය ඇතුළ මෙන්න මේ වාගේ කියලා. ඒ තමන් බලලා ආපු නිසා. එහෙමනම් එදා මහරහතන් වහන්සේලාට අදිස්ථාන කරන්න පුළුවන් හැකියාවක් තිබුණා, 이르දියක් දක්වන්න හැකියාවක් තිබුණා. කොයිතා කාලයක් මහසෑය උතන වැඩ ඉන්නවද? ධාතුන් වහන්සේගේ පරිනිර්වාණය දක්වා ධාතුන් වහන්සේලා උතන වැඩ ඉන්නවද? ඒ තාක් කාලයක් මේ මල් මෙහෙම්මමයි, මේ පහන් මෙහෙම්මමයි, මේ සුවඳ මෙහෙම්මමයි කියලා. උන්වහන්සේලාට වසර දහස් ගණන් අදිස්ථාන කරන්න පුළුවන්කම තියෙනකොට ඇයි බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේගේ ඉර්ධියෙන් මහා කල්පයක් අදිස්ථාන කරන්න බැරි? එහෙම වුණොත් අර තර්ක ආපහු ආපහු දිගනවා. ඊළඟට පිළිතුර මෙතන සඳහන් කරනවා අපේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8ක් ඉතුරු වුණා. ඒකෙන් ද්‍රෝණ 7ක් අජාසත් රජුව ආපහු සැනයක් එකතු කළා. ද්‍රෝණ 8ක් ඉතුරු වුණා 7ක් ආපහු එකතු කළා. ඒ එකතු කරපු ධාතුන් වහන්සේලා ටික මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අවවාද අනුශාසනා එක්ක මහ පොළොව යට තැන්පත් කළා. ඒ අටක් ඉතුරු වෙනකොට හතක් එකතු කළේ කියලා ඊට පස්සේ කෙනෙක් අහන්න පුළුවන්. සඳහන් කරනවා මහසෑයට ලැබෙන ද්‍රෝණය එකතු කරන්නේ නැහැ කියලා. මොකද ඒක ලංකාවට ලැබෙන්නේ භාග්‍යතුන් වහන්සේ වෙනම අදිස්ථාන කරලා තියෙනවා. අම්මගේ පැත්තෙන් ඥාතියින්ට හම්බ වෙන ධාතුන් වහන්සේලා ද්‍රෝණය. ඒ ධාතුන් වහන්සේලා තමයි ලංකාවට ලැබෙන්නේ. ඒ ද්‍රෝණය හැර ඉතුරු ද්‍රෝණ හතම එකතු කරලා තැන්පත් කරනවා. ආන්ගේ තැන්පත් කරපු වෙලාවේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අදිස්ථාන කරනවා මාලා මාමිලා යන්ති. මම අද ධාතුන් වහන්සේලා ළඟ පූජා කරන මේ මල් නැවත කවදා හරි දවසක මෙතනින් ධාතුන් වහන්සේලා වැඩම වුණ තාක්කල් ඒ විදිහටම තියෙන්න ඕන කියලා. මාලා මාමිලා යන මේ මල් කවදාවත් නැලවෙන්න දෙපා කියලා. ඊළඟට මේ පහන් කවදාවත් නිමෙන්න දෙපා කියලා. මේ සුවඳ හැමදාම මේ විදිහටම පවතින්න ඕන කියලා. එහෙනම් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අදිෂ්ඨානය ඒ විදිහටම ක්‍රියාත්මකයි උන්වහන්සේගේ ධීරදේශක්තිය. ඊට වඩා කොයිතරම් ඉහළින් බුදුරජාණන් වහන්සේගේ යොදි ශක්තිය පවතුනාද එහෙනම් බුදුරජාණන් වහන්සේට මහා කල්පයක් අදිස්ථාන කරන්න බැරි කමක් ඇත්තෙම නැහැ කියන කාරණාවයි මෙතනින් මේ පැහැදිලි කරන්න හදන්නේ ඊළඟට පිළිතුරු මේ අජාසත් රජුව තැන්පත් කරපු ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා. පස්සේ කාලේ හම්බ වෙන්නේ ධර්මාශෝක මහ රජුරුවයි. ධර්මාශෝක රජුරුව පහළ වෙලා මේ ධාතුන් වහන්සේලා හොයලා සුදුසු තැන්වල වඩා හිඳවන කම්ම ඒ ධාතුන් වහන්සේලා එදා අජාසත් රජුව තැන්පත් කරපු තැනම වැඩ සිටියා. ඒ බව අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් කරනවා. එතන වැඩ හිටපු ධාතුන් වහන්සේලා හොයාගන්න ධර්මාශෝක රජුවන්ට බොහෝසේ වෙහෙසෙන් දුණා අජාසත් රජුව ධාතුන් වහන්සේලා තැන්පත් කරපු තැන හොයන්නේ. තැන හොයාගත්තට පස්සේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තැනට යන්න විශාල වෙහෙසක් දරන්න සිද්ධ වුණා. මහ පොළොයක් හදාපු දොරවල් ගණනාවක් තියෙන දොරවල් ගණනාවකින් ඇතුල් වෙලා යන්න ඕන මාලිගාව. එක දොරක් හරිනකොටම තිබුණා නෙමෙයි කියලා සඳහන් කරනවා. මේ දොර අරගෙන යනකොට තව දොරක් තියෙනවා, ඒක අරගෙන යනකොට තව එකක් තියෙනවා, ඒක අරගෙන යනකොට තව එකක් තියෙනවා. ඒ තරම් මහ පුදුම ආරක්ෂාකාරී විදිහට තමයි මේ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා තියෙනවා. අන්තිම දොර අරගන්න බැරුව යනවා. ආන් ඒ වෙලාවේ රජුරු බොහෝම කනස්සල්ලට පත් වෙලා තමයි හිටියේ. අන්තිම දොර අරගන්න බැරි වෙච්ච නිසා. හැබැයි ධර්මාශෝක රජුරවන්ට දෙවියන්ගේ පුදුම විදිහට අනුග්‍රහය තියෙනවා. මොකද පසේ බුදුරජාණන් වහන්සේට දානි දීලා මහ පුදුම ප්‍රාර්ථනාවක් නිකරී මේ දානයේ ආනුභාවයෙන් මට උඩින් යොදුනක් දක්වා මගේ බල පරාක්‍රමයේ පැතිරෙන්න ඕනේ. යටිනුත් යොදුනක් දක්වා මගේ බල පරාක්‍රමයේ පැතිරෙන්න ඕනේ. ඒ නිසා ඉහලින් දෙවි දේවතාවුන් වහන්සේලා පුදුම විදිහට අනුග්‍රහ කරනවා සඳහන් කරනවා යටින් නාග ලෝකේ ඉන්න නාගරාජයෝ පවා පුදුම විදිහට අනුග්‍රහ දක්වනවා කියලා. ඒ තරම් මහ පුදුම තේජසක් තිබුණා ඒ දාන දීලා කරපු ප්‍රාර්ථනාව. ආන් ඒ නිසා මේ අන්තිම දොර ඇරගන්න දරුවෝ ඉන්නකොට මාතලී කියන දිව්‍ය පුත්‍රයා තමයි රජුරු ගාව තියෙන්නේ. හැබැයි මේ කාරණාව මෙතනදී නිවැරදි කරන්න ඕනේ. මීට කලින් මේ කාරණාව පැහැදිලි කරපු ඇතැම් ධර්ම දේශනාවල් වල අපිත් සඳහන් කරලා තියෙන්නේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා පැමිණියා කියලා. නමුත් මේ වෙලාවේ පැමිණිලා තියෙන මාතලී දිවිපුත්‍රය කියන කාරණාව අද නිවැරදි කරලා සඳහන් කරන්න ඕනේ ධර්ම රත්නයෙන් විශේෂ සමාවක් ආදී. මාතලී දිවිපුත්‍රය තමයි ඇවිල්ලා අහන්නේ මහරජතුමනි කරුණේකුගේ වෙසක් අරගෙන ඉන්නේ. දොර මම ඇරලා දෙන්නම් කියලා. පුතේ එහෙම කරන්න පුළුවන් නම් කොච්චර හොඳද? ඒ වෙලාවේ තමයි දුන්නක් අරගෙන ඒක ඇලේකට දොරේ එක ඇණයකට ඊ කලයකින් විද්දා කියලා සඳහන් කරනවා මුළු දොරක් නැරෙන්නේ. ප්‍රහේලිකාවක් ආකාරයට මේ දොර වහලා තිබුණ කියලා සඳහන් කරනවා. දොර ඇතුළට පස්සේ මැණික් ගොඩක් ගොඩ ගහලා තියලා එතන හසුන් පොතක් කියලා තියෙනවා අනාගතයේ පහළ වෙන දුප්පත් රජවරුන්ට බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න බෑ කියලා. ඒ හින්දා මේ මැණික් අරගෙන ආපහු යන්න ධාතුන් වහන්සේ ගාවට යන්න එපා කියලා කියන්නේ. මෙතන විශේෂයෙන් දුප්පත් කියලා අරමුණු කරලා කියන්නේ මොකක්ද? මේ ධන සම්පත් වලින් දුප්පත් කියන කතාව නෙමෙයි. කුසල ශක්තියෙන් දුප්පත් කියලා. එහෙනම් හැබෑ භාග්‍යතුන් වහන්සේගේ ਸਰුවඥ ධාතුන් වහන්සේලා යම් කෙනෙක් පරිහරණය කරනවා නම් වන්දනාමාන කරනවා නම් ඒ වඳින පරිහරණය කරන අයලඟ සිල් ගුණ නැත්නම් භාග්‍යතුන් වහන්සේ ඔවුන් ගාව වැඩ ඉන්නේ නැහැ කියන කාරණාව සඳහන් කරනවා. ඒකයි දුප්පත් රජවරු කියලා කියන්නේ. සිල් නැත්නම් ගුණ නැත්නම් යන්න එපා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැනට එහෙම වුණොත් ධාතුන් වහන්සේලා මෙතනින් විසිරීලා වෙන කොහාට හරි වැඩි. ඒ හින්දා එතෙන්ට නොයම් මැණික් අරගෙන ආපහු යන්න කියලා කියන්නේ ඒකයි. ඉතින් ධර්මාශෝක රජුන් හුඟක් දුක හිතන කියලා සඳහන් කරනවා. නමුත් හැබැයි තව ටිකක් ඉස්සරහට යනකොට රජු රෝ ගැනම කාරණාව ලියලා තියෙනවා අනාගතේ පහළ වෙන පියදාස නම් කුමාරී මේ ධාතුන් වහන්සේලා අරගෙන ජකුඹු දීපේ විහෙර විහාරයේදී කරලා තැන්පත් කරලා ලෝක සත්‍යයගේ නිවන් දොර අරිනවා කියන්නේ. ඒ වෙලාවේ නම් අප්‍රමාණ සතුටක් ලැබුණ කියන කාරණාව අපේ ග්‍රන්ථවල සඳහන් කරලා තියෙනවා. එimhe අපිට හරි වටින කාරණාවක් මේ දුප්පත් කියලා කියපු කතාව. ධාතුන් වහන්සේලා ළඟට යන්නේ අපි දුප්පත් විදිහට දෙතෙන්ට යන්නේ නරගත්තොත් බුදුරජාණන් වහන්සේ දුප්පත් අපිට වඩා කොච්චර ඈතද කියන කාරණාව හිතන්න ඕනේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ළඟට යන්න නම් බුදුරජාණන් වහන්සේගේ රශ්මි මාලාව ඇතුළට ගිහිල්ලා වඳින්න නම් අපි හුඟක් පෝසත් වෙලා ඉන්න ඕනේ කියන කාරණාවත් මේකෙන් පැහැදිලි වෙනවා. එතන ඒ කාරණා ටිකක් සඳහන් කළේ මේ රහතන් වහන්සේලාට 이르දි දක්වන්න පුළුවන් හැකියාවේ ප්‍රමාණය කොච්චරද ඒකෙත් සීමාවක් නෑ. අවුරුදු 100 ගණන් 1000 ගණන් පවතින ඉරිදි දක්වන්න පුළුවන් නම් ඒ රහතන් වහන්සේලාගේ ශාස්ත්‍රුන් වහන්සේ බවට පත්වෙච්ච අපේ භාග්‍යතුන් වහන්සේට කොච්චරනම් ඉරිදි දක්වන්න පුළුවන්ද? එහෙනම් භාග්‍යතුන් වහන්සේට කල්පයක් වැඩි ඉන්න බෑ කියන කාරණාව කොයිතරම් අසාධාරණද? මේක පැහැදිලි කරන්න තවත් එක කරුණක් තියෙනවා. නන්දක සූත්‍රය අපේ බුදුරජාණන් වහන්සේ එක දවසක් උපස්ථාන ශාලාවට වැඩම කරනකොට උපස්ථාන ශාලාව ඇතුලේ ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. විශාල භික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලා පිරිසක් ධර්ම ශ්‍රවණය කරනවා. ආන් ඒකින්ද අපේ බුදුරජාණන් වහන්සේ උපස්ථාන ශාලාවට ඇතුල් වෙන්නේ නැහැ. දොර ගාවට වෙලා හිටගෙන භාග්‍යතුන් වහන්සේ ධර්ම ශ්‍රවණය කරනවා. පහෝදා එළි වෙනකම්. අවස්ථා කීපයක ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කතා කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රීය සුකුමාලයි. භාග්‍යතුන් වහන්සේ ඊටත් වඩා බුද්ධ සුකුමාලයි. දැන් දෙවෙනි යාමයට ඉක්ම යන්න තරම් කාලය ගෙවෙනවා. භාග්‍යතුන් වහන්සේ තාම එහෙම්මම හිටගෙන ඉන්නවා. ස්වාමීන් දැන් විවේක ගම් කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ වඩින්නේ නැහැ. ධර්මදේශනාව ඉවර වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දොරට තට්ටු කරනවා. ඒ වෙලාවේ දොර ඇරියහම නන්දක ස්වාමීන් වහන්සේ ඇවිල්ලා වැඳලා අහනවා ස්වාමීනි කොයි වෙලාවෙද මෙතෙන්ට ආවේ? නන්ද දේශනාව පටන් ගත්තේ යම් වෙලාවකද මම මෙතෙන්ට වැඩි ඒ වෙලාවේ කියලා. භාග්‍යතුන් වහන්සේ එහෙම සඳහන් කරලත් නන්දක ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා නන්දක ඔබේ දේශනාව හරි අපූර්වයි කියලා. හරි මිහිරි මේ දේශනාව. නන්ද කාමඳුරු සඳහන් කරනවා දුක්කරං කරිත්ත බන්ති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙතන වැඩ ඉන්න බව දන්නවා නම් මට ওই දේශනාව කරන්න බෑ. මහත් දුෂ්කරයක් තමයි මම කරලා තියෙන්නේ. ආයත් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා නෑ නන්ද. ඔබට පුළුවන් වුණා නම් කල්පයක් ওই දේශනාව කරන්න. මටත් පුළුවන් කල්පයක් හිටගෙන දේශනාව අහන්න කියලා. එතකොට අපි මුලින් කතා කරා බුදුරජාණන් වහන්සේගේ වචන අපේ වගේ වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. නැත්තම් Tamange බලපවක්‍රමේ පෙන්වන්නේ වෙන්නේ නැති දේවල් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. කල්පයක් ඔබට දේශනාව කරන්න පුළුවන් නම් මටත් කල්පයක් හිටගෙන ඉන්න පුළුවන්. මහා පුරුෂයෙකුට ඒ තරම් ශක්තිය, ඒ තරම් ශක්තිය තියෙනවා. එතනක් සඳහන් කළා අවශ්‍ය නැ කල්පයක් ඉන්නේ පුළුවන් කියන කාරණා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය ආයුක්‍රය කියන තැනට අයිති වෙන්නේ අයිති වෙන්නේ නැහැ කියන්නේ මේ කරුණ ටික සඳහන් කරන්න ලැබෙන්නේ. ඊළඟට වෙනතුනේ මෙතන සඳහන් කරනවා ditthiye bo අයේන මහා කස්සපත්තේරේන ආර්ය වූ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා තියෙන වෙලාවේ ධර්මාශෝක රජුලන්ට සතුටක් ඇති වුණා. Taman ගැන ලියලා තියෙනකොට සියදාසනම් කුමාරයෙක් මේ ධාතුන් වහන්සේලා මේ රටේ තැන් තැන් වල බොහෝ දෙනාට වන්දනාමාන කරන්න තැම්පත් කරනවා කියනකොට එහෙනම් ආර්ය වූ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මම දැක්ක නේද කියලා රජුලන්ට ලොකු සතුටක් ඇති වුණා කියලා සඳහන් කරලා තියෙනවා. සරියුත් මහ රහතන් වහන්සේටත් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට. එතකොට සරියුත් මහ රහතන් වහන්සේට විතරක් නෙමෙයි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට කල්පයක් වැඩෙන්න පුළුවන් බව මෙතන අපේ ධර්මයේම සඳහන් කරලා තියෙනවා. සරියුත් මහ රහතන් වහන්සේටත් පුළුවන් මුගලන් මහ රහතන් වහන්සේටත් පුළුවන් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාටත් අවශ්‍ය නම් කල්පයක් වැඩින්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ මහරහතන් වහන්සේලාට ජීවත් වීමේ සංහාවක් ජීවත් වීමේ ආශාවක් උන්වහන්සේලාට කවදාවත් නැහැ කියලා. මරණයට තියෙන කැමැත්තත් අතහැරලා ඊ타මත්ම උපේක්ෂාවෙන් අනුකම්පා පිණිස අන්‍යයන්ට පින් රැස් කරවීම උදෙසාම වැඩ ඉන්නවා කියලා සඳහන් කරනවා. ජීවත් වීමේ Tamange හැකියාව පාවිච්චි කරලා ජීවත් වීමේ තණ්හාවක් ඇත්තේ නැහැ. හැබැයි මැරෙන්න කැමැත්තකුත් නැහැ. එහෙනම් මේ මරණයට තියෙන කැමැත්තත් අතහැරලා ඉන්නේ. එහෙනම් මොකක් නිසාද මේ මරණයට තියෙන කැමැත්තත් අතහැරලා වැඩ ඉන්නේ? තවත් බොහෝ දෙනෙකුට අනන්ත අප්‍රමාණ කුසල් රැස් කරගන්න අවස්ථාව උදා කරලා තියලයි උන්වහන්සේලා එහෙම වැඩ ඉන්නේ කියලා සඳහන් කරනවා. ස්වාභාවිකව මරණය එනතුරුම උන්වහන්සේලා මරණය කවදාවත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ස්වාභාවිකවම මරණය තමන් හොයාගෙන ඉන්නකම් වැඩ ඉන්නවා. එහෙම නැත්නම් උන්වහන්සේලාට බොහොම ඉක්මනට ජීවිතෙන් සමුගන්නත් පුළුවන්. කෙනෙකුට හම්බ වෙන පරම සැපය නිවනයි. නිබ්බාණං පරමං සුඛං. දැන් මේ රහත් භාවයට පත් වුණා කියලා කියන්නේ ඒ උතුම් නිවන සාක්ෂාත් කරගත්තා කියන එකයි. නමුත් පරිණිරවාණයටපත් වෙන තුරු මේ කයට නොයෙක් ලෙඩ හැදෙනවා. ඒ නිසා බොහෝ වේදනාවල් විඳින්න සිද්ධ වෙනවා. එහෙමනම් මම දැන් rahat වෙලා ඉන්නේ. තවම වේදනාව විඳ විඳ ඇස් දෙක පේන්නේ නැතුව ගිහිල්ලා, දත් වැටිලා, හොඳ කුදු වෙලා, අන්තිපත් වේදනාව ඇති වෙලා, මේ තරම් දුක් ගොඩක් විඳගෙන මම තවත් ජීවත් වෙන්නේ මොකටද? ඊට කලින්ම පිරිනුවම් පාන්න ඕන කියලා එහෙම කැමැත්තක් එහෙම තණ්හාවක් එහෙම තණ්හාවක් නෑ. ස්වාභාවිකවම කවදා හරි මරණය Taman වහන්සේ ළඟට හොයාගෙන එනකන් උන්වහන්සේලාත් එහෙම්මම වැඩ ඉන්නවා කියලා සඳහන් කරනවා. මහරහතන් වහන්සේ දේශනා කරපු කාරණාව මෙතන සිහිපත් කරනවා නාබි නන්දාමි මරණං නාබි නන්දාමි ජීවිතං කාලංච පටිකංකාමි සම්පජානෝ පටිච්චති මේ විදිහට උන්වහන්සේ ගාථා ගණනාවකින්ම ඒ කාරණාව විස්තර කරලා තියෙනවා මේ ආයුෂය ෂය වීමෙන් වන මරණයට තමයි ආයු ක්‍රය කියලා කියන්නේ කියලා සිහිපත් කළා ආයුෂය ෂය වීමෙන් වෙන මරණය ආයු ක්‍රය ඒ ඒ කාලවලට තියෙන ආයුෂයේ ශ්‍රේ වීමෙන් වෙන මරණය මනුලව අඩු වැඩි වශයෙන් තියෙනවා කියලා සඳහන් කරනවා. එතන මනුලව අඩු වැඩි වශයෙන් පවතිනවා කියන කාරණාව සඳහන් කරනකොට වර්ෂ අසංකේයක කාලයක් මනුස්ස ලෝකයේ ආයුෂ තිබුණ කාරණාව අපි අහලා තියෙනවා. දැන් එතකොට මේ කාලේ මනුස්ස ලෝකයේ ආයුෂ බොහොම අඩුයි. නමුත් දෙවියන්ගේ ආයුෂ ඊටාම වැඩි. දිව්‍ය ලෝකයේ ආයුෂ අඩු වෙලා මනුස්ස ලෝකයේ ආයුෂ වැඩි වෙච්ච කාල තිබිලා තියෙනවා. අද ඒකේ අනිත් පැත්ත ක්‍රියාත්මක වෙනවා. ඒකට උදාහරණ මෙතන සඳහන් කරනවා මහා මන්දාතු කියන ශක්තිත රජුගේ. මනුලව පාලනය කරමින් ඉන්න වෙලාවේ රජුවන්ට දෙව්ලොව යන්න හිතෙනවා. මනුලවට වඩා සැප හොයන්නේ. සාතු මහා රාජිකයට ගියහම මහා මන්දාතු රජුරුව මොනතරම් පුණ්‍යවන්තද? සතරවරන් දෙවිවරු කවුරුවත් මන්දාතු රජුරවන්ට විරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි සාතු මහා රාජිකයේ දිව්‍ය සම්පත් ගැන අහලා මීට වඩා සැප තියෙන තැන එහෙම අහපුවාම කවුත් සාව ගැන කියන්නේ මහා මන්දාතු රජුරු ඊට පස්සේ තව්තිසාවට වඩිනවා. සත්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මහා මන්දාතු රජුරුවන්ට විරුද්ධ වෙන්නේ විරුද්ධ වෙන්නේ නැහැ. දිව්‍ය ලෝකෙන් භාගයක් මන්දාතු රජුරුවන්ට පවරනවා. ඍෂිසේ රාජ්‍ය කරගෙන සැප විඳින්න කියලා දිව්‍ය සැප විඳින්න අවස්ථාව උදා කරලා දෙනවා මනුෂ්‍ය ලෝකෙ කෙනෙකුට. මහා මන්දාතු රජුරෝ කොච්චර කාලයක් දිව්‍ය ලෝකේ හිටියද? සත්ත්ව දේවේන්ද්‍රවරු 36ක් දෙව්ලොව රජ වෙලා දෙව්ලොවෙන් පිට වෙනකන් මහා මන්දාතු රජුරෝ දෙව්ලොව රජකම් කරුවා කියලා කියනවා. එතකොට දෙවියන්ට වඩා ආයුෂ වැඩි. සෞදිසාවේ ආයු ප්‍රමාණය අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක්. එතකොට අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් ආයු වළඳන සක්‍ර දේවේන්ද්‍රවරු 36ක් රජ වෙලා සිට වෙනවා. මන්දාත් රජු තාම තාම පැලෙන්නේ. එහෙනම් ඒ කාලේ මනුස්ස ලෝකයේ අවශ්‍ය ඉතාම දීර්ඝ විදිහට තිබුණා කියන කාරණාව ප්‍රකාශ කරන එක තැනක් තමයි මේ සඳහන් වෙන්නේ. ඊළඟට පින්නතනේ සාමාන්‍ය පුජ්‍යලයකට නොකා නොබී ඉන්න පුළුවන් වෙන්නේ දවස් 7ක් කියලා සඳහන් කරනවා. ප්‍රවේදී සඳහන් කරනවා මේ සාමාන්‍ය පුද්ගලයෙකුට කියලා. ඊට වඩා ශක්තිය තියෙන මහා පුරුෂයෙකුට දවස් 7කට වඩා කාලයක් ඉන්න පුළුවන්. එහෙම දවස් 7ක් කියලා සඳහන් කරලා තියෙනම සමහරුන්ට එය වෙනස් වෙන නිසායි කියලා සඳහන් කරනවා. ඊළඟට මේකට උදාහරණ කීපයක් පැහැදිලි කරනවා. යම් හේතුවකින් දුසී මාරයාට කලාබු රජුට වගේ ඒ ෂණයෙහිම ඒ ස්ථානයෙන් චුත කරවන්න සමර්ථ වූ කර්මයෙන් සඳහන් කළා සාමාන්‍ය පුජ්‍යලයකට ජීවත් වෙන්න පුළුවන් ආහාර නැතුව දවස් 7ක්. ඒක ජීව සමහරුන්ට එය වෙනස් වෙන නිසා දවස් 7කට වඩා ආහාර නැතුව ඉන්න පුළුවන් අය තියෙනවා. මෙතන සඳහන් කරනවා මේ දුසී මාරයාට කලාබු රජිත වගේ ඒ ෂණයෙහිම ඒ ස්ථානයෙන් චුත කරවන්න සමර්ථ වූ කර්මයෙන් කැපිල ගිය సంతානයන් සහිතව හෝ පෙර කර්ම වශයෙන් හෝ ජලසිඳ ගැනීම වශයෙන් හෝ හදිසියේ මේ රූප හෝ චිත්ත પરම්පරාවන්ගේ මරණයක් වෙත්නම් එය අකාල මරණයයි කියලා. කාල මරණ, අකාල මරණ.